මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව සඳහා කාලය වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ සිදුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඕවදීය අනුසාසීය අසබ්බෝච නිවාරයේ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ තීති අවසරයි මෑණිනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අමිතිරිගල මේ වගේ හම්බෙන හම්බෙන වාරයක් පාසා ඒ දවසේ වැඩ පිළිවෙලේ දවසේ වැඩ සටහනේ එක වැඩගත් අංශයක් විදිහට මේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නවා. ඉතින් මේ ධර්ම දේශනා ගුණයක් ඇති කර ගැනීම සඳහා පිළිවෙලක් කිරීම සඳහා අපි නිතරම විශේෂයෙන් පසුගියවක් වාන්නේ ධම්මපදයේ පොත ඉස්සරහින් කියනවා. ඒ අනුව අපි ඉස්ලාම නැත්නම් ප්‍රමුඛතාවය විදිහට ගත්තේ අප්‍රමාද වර්ගය. ඒ අනුව ධම්මපදයේ අප්‍රමාදයේ සම්බන්ධ සියලුම කතා ධම්මපදත්ත කතා මේ මොකද අපි ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ චිත්ත වර්ගය කියලා සිත සම්බන්ධ කරගත්ත කොටස් එනම් චිත්ත භාවනා සම්බන්ධ කරගත්ත කොටස් චිත්ත වර්ගයේ වශයෙන් අපි ඒකත් ඉවර කරලා තියෙනවා. අපි ගිය වතාවේ පඬිත වර්ගය කියලා සඳහන් වෙලා තියෙන වර්ගයටයි ප්‍රවිෂ්ඨ වුනේ. ඒකදී පළවෙනි කාතාව මේ වගේම තමයි අවවාද අනුශාසනා සම්බන්ධයෙන් සර්වඥාන්සේ දරන අදහස් ඒ ගාථාවේ සඳහන් වුණා. අපි ඒකෙම දෙවෙනි ගාථාව පඬිත වර්ගයේ දෙවෙනි ගාථාවයි අද ඉස්සරහින් තියාගත්තේ. මේක සමහර විටක ඒ ධම්මපදයේ පිළිබඳව කටපාඩම් කරන ඇත්තෝ දන්නා කියන කතාවක් එහෙම නැත්නම් දන්නා කියන ගාතාවක් වෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් අපි මේ ගාතාවේ අර්ථය නැත්නම් ගාතාවේ සඳහන් වෙන පණිවිඩය පිළිබඳ අවධානය යොමු කරන්න කලින් සර්වචනාංශයේ ශ්‍රී මුකේට මේ ගාතාව ඉදිරිපත් වෙච්ච අවස්ථාව ඒකට කියන්නේ නිදානේ කියලා පසුවීම කියලා ඉතිහාසය කියලා. අන්නේ ඉතිහාසය දැනගත්තොත් ඒන පසුබිමට සාපේක්ෂව නිදාණයට සාපේක්ෂව ඉතිහාසයට සාපේක්ෂව අපිට මේ අර්ථය තේරුම් ගන්න පුළුවන් වඩා සවිස්තර සාමාන්‍යයෙන් ධම්මපදයේ ගාථාමූල කරගෙන බණ කියනකොට බොහෝ විට කතා රසයේ සඳහා පුදියත්තන්ට තේරෙන්නත් ගාථාවේ අර්ථය පිළිගැනීම සඳහා නිදාණය තමයි කරන්නේ ඒ සම්ප්‍රදායෙන් පටන් අරගත්තොත් අපට කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් කොහොමද මේ ශාසනය මුල් කාලේ බුද්ධ ආගමක් කියන එක මුතිවිච්ච කාලේ බුදුහාමුදුරුවෝ කියන එක ඉස්ලාම් ලෝකෙට පහළ වෙච්ච යුගයක ධර්මයක් කියලා වෙනම දෙයක් මුතිවිච්ච යුගයක මේ ත්‍රිවිධ රත්නයේ පහළ වීමත් එක්ක ලෝකෙට ඇති වෙච්ච විපල්ලාසු ලෝකයට ඇති වෙච්ච විපිරියාසු ලෝකයට ඇති වෙච්ච වෙනස ලෝකයට ඇති වෙච්ච විපරිණාමය දිහා බලනකොට ඒක මානව ඉතිහාසයේ තාමත් වැදගත් සම්දිස්ථානය මානවයා පරිණාමයේ නවීන වචනේ කියනවා මේ පරිණාම වේගනේදී ඒ මානව මනස පිපිච්ච විකසිත වෙච්ච අවස්ථාව තමයි මනුෂ්‍යයන් අතර කෙනෙක් සර්වඥතාඥානෙ සාක්ෂාත් කරගෙන මුලේ සියලු හැකියාවල් ඉස්මතු කරගත්ත වෙලාව. ඒක ඉස්සෙල්ලා හැම වෙලාවෙම මිනිසයා කියන්නේ දෙවියන්ගේ නිර්මාණයක් කිය, බ්‍රහ්මයාගේ නිර්මාණයක් කිය. ඒ නිසා මිනිසයා කියන්නේ අතපල්ලේ වැටිච්ච කෙනෙක් කිය. මිනිසයාගේ විමුක්තිය සඳහා තමන්ට කරන්න දෙයක් නැතය. කෙරුවත් හරියන්නේ නැතය. ඒකේ විනිශ්චය තියෙන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ අතේ. එහෙම නැත්නම් මේ බ්‍රහ්ම පදාර්ථය අතේ. ඒ නිසා අපිට තියෙන්නේ ඒක දෙවියන් වහන්සේ නැත්නම් බ්‍රහ්ම පදාර්ථය සන්තෝෂ කිරීමේ වැඩපිළිවෙලක් මිස අපිට කියලා වෙනවම ස්වච්ඡන්දයක් නැත තිබුණත් මේ ජීවිතේ නැත්නම් මේ මනුෂ්‍ය ආත්ම භාවයේ පිපෙන්නේ නැත අංග සම්පූර්ණ වෙන්නේ නැත කියන දීන හීන පරාජිත අනුන්ත බැල මෙහෙම කරකම් කරන සමාජයක තමයි ප්‍රසිද්ධාර්ථ කෞතුම කියන කුමාරය ඉපදුනේ එතුමන් තමයි කල්පනා කරේ මේ ඒ සියලු ශාස්ත්‍ර ඒ සියලු ශිල්ප ඒ සියලු දැනුම හදාරලා මේක හරියන්නේ කුසලයේ කියන්නේ මොකද්ද සත්‍ය කියන්නේ මොකද්ද කියලා වෙනම ගවේෂණයක් කරා ඒකට කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී කියලා සඳහන් කරලා තියෙනවා ඒක කරේ නොදැනුවත්ව ඉඳගෙන අනිකු ශිල්ප ගැන නොතකා ඒවා කුංචිකේ සලකලා නෙමෙයි තමන් පූර්ණ කාලීනව තමා වශයෙන් ඒවට එළපිලා පෙළපිලා ඒ වගේ යෙදිලා ඒ වගේ හසර බුද්ධියක් ලබාගෙන කෙලවන්න. ඊට පස්සේ තමයි මේ මානසක් පිපිතිච්ච ප්‍රබෝධ වෙච්ච බුද්ධ වෙච්ච සර්වඥතා ඥානයකට අයිතිවාසිකම් කියලා එච්චරම සර්වඥතා ඥානයක් වුණේ නෑ. තමන්ගේ විමුක්තිය සඳහා කියලා පාඨමාලාවක් විමුක්තිය සඳහා පාඨමාලාවක් ඉදිරිපත් කරා. ඉතින් මේ පාඨමාලාව ධර්ම විනය කියලායි අද කාලේ සඳහන් වෙන්නේ ධර්මයේ ප්‍රතිපදාව පෙන්ලා දීලා තියෙනවා කල යුත්ත කියලා කියන්න පුළුවන් විනයේ නොකල යුත්ත පෙන්වනවා මේ මේ දේවල් කරන්න එපා මේ මේ ප්‍රතිපදාව යන කට්ටිය මේ මේ දේවල් කරන්න එපා මේ මේ දේවල් කල යුතුයි ඉතින් අපිට තල වශයෙන් කියනවා ධර්මයේ කියලා කියන ප්‍රතිපදාව කල යුත්ත විනය කියලා කියන්නේ නොකල යුත්ත මේ තරම් විශාල විප්ලවයක් මනුස්ස මනසේ ඇති කරපු ඒ ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ මහා වීර අධීර කෘත්‍යයට උදව්පකාර කරේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන ප්‍රධාන මහා ස්වාමීන් වහන්සේලා දෙනම ඒ නිසා අපි ධර්ම සීනාධිපති අග්‍ර ශ්‍රාවක දක්ෂණත් ශ්‍රාවක මහත් වනත් ශ්‍රාවක කියලා අග්‍ර ශ්‍රාවක වශයෙන් උන්වහන්සේලා දෙනම සඳහන් කරනවා. ඉතින් අපි අද උනත් ඒ මහා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලා ගැන කතා කරනකොට දෝත් පුදුල් කියලා කතා කරන්නේ මොකද ඒ තරම්ම ਸਰවඥාතිගේ සටනේදී ධර්ම සටනේදී මහා ශිල්පතියන් වගේ කටයුතු කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාගේම ශිෂ්‍ය පිරිසක් හිටියා අන්තිම අකීලා. ඒක හිතා ගන්න අමාරුයි. මේ අද ඉඳලා බලනකොට හිතා ගන්න අමාරුයි බුදුහාමුදුරේ වැඩ ඉඳද්දී සාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාටම ශිෂ්‍ය භාවය ලැබපු අකීවරු පිරිසක් හිටියා. අපි හිතන්නේ ඒව නෙවෙයි අනේ මයිටි බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න හම් වෙන්න ඕනේ. එදාට නිකන් බුද්ධ ශාසනයේ චීස් කැල්ලක් වගේ තියෙයි. කිසි කරන්න දෙයක් නැහැ. කෙඩිය පිටින්ම කන්න පුළුවන් කිව්වා. එදාට බුද්ධ ශාසනය මෙච්චරම තමයි. මේ කොච්චර ලස්සනට ධර්මයේ දේශනා කරත් ඒකට විරුද්ධ වෙන ඒකට හතුරුකම් කරන බාලයෝ අශත්‍රිෂෝ බුදුහාමුදුරුවෝ වගේම පාරමිතා පුරලා ඒ කාලේ පහළ ඒගොල්ලෝ අපි වගේ අපේ කාලේ ඉන්න වගේ පුංචි අසත්පුරුෂනේ බරපතල අසත්පුරුෂය. ඒකට පින් දහම් කරලා පාරමිතා පොලේ තමයි එන්නේ. එහෙම නැත්නම් මේ සාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාටම ශිෂ්‍ය වෙලා පිටුවක්කාර වෙනවා කියලා කියන්න බෑනේ. ඒ සාරිපුත්තු මොග්ගල්ලාන ආදී මහා ස්වාමීන් වහන්සේලාගේ પરම්පරාවට අපි සාරිපුත්තු සාරිපුත්තු මොග්ගල්ලාන ආදී પરම්පරාවේ පැවතින විනයගරුක ධර්මගරුක ස්වාමීන් වහන්සේලා කියන වගේම යම් කිසි කෙනෙක් විනය පොත දිගෑරියොත් ඒකේ චම්පග්ගිය ස්වාමීන් වහන්සේලා ඉන්නවා අන්තිම හිතුවක් අපිට හිතා ගන්න බැරි තරම් හිතුවක්කාරයි ඒ සාම බුදුහන්සේගේ ගෝලයේ සාරිපුත් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය මොකල්ලාන ස්වාමීන්ගේ ශිෂ්‍ය බුදුහාමුදුරෝ විනය ඒගොල්ලෝ සම්බන්ධ කරලා මේක කරන්න එපයි කිව්වොත් ඒක කරන්නේ නැහැ ඊට එහායින් කෙනෙක් කරා වටේන් ගිහිල්ලා කරනවා ඒ නිසා අද ඉන්න දේශපාලනඥයන්ට වැඩි අන්තිම කැතයි. කොහොම නමුත් මේගොල්ලන්ගේම රාජධානියක් තිබුණා කීටා. කීටාගිරිය කියලා කියන්නේ හිතුවක්කාරයන්ගේ රාජධානිය. ඒකේ වැඩ කරන්නේ ඔක්කොම නම්බුකාර විදිහට මන භාවනාවක් කරන විනයක් ධර්මයක් රකින්න සංඝයා වහන්සේට ගිහිල්ලා ඉන්න බැරි වෙනවා. ඒක කෙනෙකුට ගියාම අපිරිය හිතනවා මේ මිනිස්සුගේ සමාජයට ඇසුර කරලා තියෙන හැටි, ඊළ තියෙන ආදර්ශය හැටියට ඉතින් ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කවුරු හරි මේ පැත්තට ගියොත් ඒ චම්පග්ගිය ස්වාමීන් වහන්සේලා ගෝලිය මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ පලාතේ ඉඳ බැලුවට වැඩ කරා. ඒ සංසි බොහොම විනය කරපයි ධර්ම කරපයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගිල බුදුදාන වහන්සේට මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ආසවල් පලාතේ කිරීම කටයුතු කියන්නේ කපාතන සම්බන්ධතා අවතුප් පැවතුම් තාමත්ම නොමග යන සුළුයි වරදෝලා නියෝජනය කරන සුළු යමක් කරන්න ඕනේ. අන්න ඒ වගේ මේ අසුචි පුනබ්බසුක කියලා මේ හය ජනාගේ කල්ලියේ දෙන්නේ හිටියා. මේ එක ඒ දෙන්නා විතර නෙවෙයි දෙනාට ගෝල බාලේ විශාල පිටසක් තියෙනවා. ඉතින් මේ චබ්බග්ගිය කියන හය ජනාගේ කල්ලියේ කියන නම විනය උගන්වනකොට වික්ෂුන් වහන්සේලාගේ වික්ෂුන් වහන්සේලාගේ විනය අත්‍යන්තයෙන් නිතරම විනය නීති පරවන්න වෙලා තියෙන්නේ මේ කට්ටියගේ ජඩ ගන්න නිසා හිතුවක්කාර ගන්න නිසා ඒක දෙන්නේ තමයි මේ අස්සගීසා පුනප්පසුක කියන ස්වාමීන් වහන්සේලා දෙනක. ඉතින් ඒ දෙන්නයි මේ ගෝලයොයි නිතරම මිනිසුත් එක්ක එකතු වෙලා උයන් වතු මල් වතු ආගෙන කෙලිසෙල්ලම් කරමින් ඊවයෙන් සල්ලි හම්බ කරගෙන ඊවයි ලස්සන දේවල් හදාගෙන සීනාසන වගේ විනයගරුක ස්වාමීන් වහන්සේ නමකට ගෙට කොට වෙන්න බැරි ශාසනික සීනාසන තමයි. මොකද මේගොල්ලෝ වැරදි ධර්මයේ සල්ලි උපයලා තියෙන්නේ. වැරදි විතර හදලා තියෙන්නේ. අන්නේ ඉන්න වෙලාවේදී සර්වචනාංශයට නැවත නැවතත් චෝදනාවෙන් පටන් අරගත්ත කීකාගේ දී පුනබ්බසුක අස්සජි පුනබ්බසුක ස්වාමීන් වහන්සේලාගේ ක්‍රියාවලිය හොඳ නැතය. ඒ නිසා සර්වචනාංශය විනිශ්චය කරා ඒගොල්ලෝ ශාසනයෙන් බැහැර කරා. බැහැර කරන්නේ ඉස්සර වෙලා උපදෙස් දෙන්නේ කිව්වා. යම් විදියකට උපදෙස් පිළිගන්නේ නැත්නම් උපදෙස් පිළිගන්නවා නම් ඒ අනුව ඒගොල්ලෝ කීකරු කරගෙන ආම්බාම් කරගෙන යටත් කරගෙන ධර්ම විනය කියලා දීලා ඒත් අන්න සාසනයටත් අද අපි වගේ ශාසනය දිහා බලන ඇත්තන්ට ආදර්ශයක් හදන්නේ බැරි නම් ඒගොල්ලෝ පබ්බාජනීය කර්මී කරනවා කියලා කියන්නේ සාමාන්‍ය රටකින් පිටුවහල් කරනවා වගේ වැඩක්. සංඝයාසල අතර යම් කිසි කෙනෙක්ගේ නැවත නැවතත් ඒ වැරද්ද කරනවා නම් සංඝයාට එකතු වෙලා අද වුණත් පුළුවන් පබ්බාජනීය කර්මය කරන්න පබ්බාජනීය කියලා කියන්නේ පිටුවහල් කරනවා. ඉතින් අන්නේ පිටුවල් කිරීමේ කර්ම ඉස්ලාම සිද්ධ වුණේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලාට බින්දර වචනාංශ දීපු අවවාදී නැත්තම් නිවිධානයේ ඒකට හේතුනේ ඒ කීටාගිරියේ හිටපු අස්සජි පුනබ්බසුක කියන මේ සංඝයා දෙනම සහ යතනි වෝලපාලුගේ අර කියන සංඝ සාරුප්‍ය නොවන අසභ්‍ය එහෙම නැත්නම් චාරයකට නැති හැසිරීම. ඉතින් ඒක ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා සර්වචනාංශේ ආරාධනා කරනකොට නැත්නම් කියනකොට ගිහිල්ලා කරන්න කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පවා දැනගත්ත මේ කෘත්‍ය අසාර්ථක වෙනවා. ඊයර කවුරක්වත් මේ ප්‍රශ්න ඒ ඒ ඒ උපදේශයට උපදේශ අහුම්කම් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම හිතුවක් ආරම්භ. පස්සේ සර්වචනාංශ කරන 500 විනයගරුක භික්ෂුන් වහන්සේලා එක්ක පිරිසක් එක්ක යන්නේ. පිරිසක් එක්ක ගිහිල්ලා මේ විදිහට උපදෙස් දෙන්නේ කියලා. ඒක ඒකදී ਸਰවචන්දේ සඳහන් කරලා තියෙනවා පැහැදිලි ධර්ම යොදවන්න, හරි ධර්ම යොදවන්න, සම්‍යක් ධර්ම යොදවන්න අපැහැදිලි අධර්මයෙන් විරමණය කරන්න, වාරණය කරන්න ඒ සඳහා ආවාද වුන් ශාසන දෙන්නේ. ඉති යම් කිසි කෙනෙක් ඒ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලා දෙන ආවාදානුශාසනා පිළිගත්තොත් සත්පුරුෂය කියලා කිව්වා. පිළිගත්තේ නැත්නම් අසත්පුරුෂය. දෙන ඊයත්තන්ට ශාසනයටත් පස්සේ මත්තර පහළ වෙන අයගේ ආදර්ශය පිණිස දෙන මේ අනුශාසනා පිළිගත්තොත් සත්පුරුසයි. ඒක පිළිගත්තේ නැත්නම් අසත්පුරුසයි. මේ ගාථාවේ සිංහල අර්ථය ඒකයි. ඕවදේ අනුශාසීය අසබ්බාච නිවාරේ. යම් කිසි කෙනෙක් ආවාදාන ශාසනා කරන කල්ලි වැරද්දේ ගලවන්නත් නිවැරද්දේ යොදවන්නත් අනුශාසනා වාද කරන කල්ලි සතං හිසෝපි සතං හිසෝපියෝ හෝති සත්පුරුෂෙක් වන්නේ නම් ඔව්වේ අවවාද වලට ප්‍රිය කර නැත. එහෙම නැත්නම් මේ කරදින් ගලව ගන්න එකට ප්‍රිය කරනව ඇත. හරිදෙහි යොදවනට ප්‍රිය කර නැත. අසතං හෝති අප්පියෝ. අසත්පුරුෂයා ඒ අවවාදාන ශාසන අපිට. ඉතින් මේක ගාතව අර්ථය බැලුවොත් මේකේ කාම්බන් දහම් පාසල යන ළමයෙකුට පවා හරිම ප්‍රසිද්ධ අර්ථයක් තියෙන්නේ. අවවාදාන ශාසනා කරනකොට වැරද්දෙන් ගලවනකොට, නිවැරදි යොදවනකොට අසත්පුරුෂයා ඒකට අප්‍රිය වෙනවා. සත්පුරුෂයා ඒකෙන් ප්‍රිය ඉතින් මේක මේ අදහසයි අපි මේ දවසේ ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් ගන්න හදන්නේ. ඉතින් අපි මේ වගේ තැනකට එකතු වෙන ඕනම කෙනෙක් දන්නවා අපිට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කල්ලාණ මහ ස්වාමීන් වහන්සේගේ අගතනාසිකින් ආවාදම් ශාසනයක් ලැබෙනවා නම් අපිට දෙකක් නෑ ඒ කියන්නේ. ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාවක් අපිට හිතෙන්නේ නෑ මොකද අවවාදයක් ලැබීම ප්‍රවාහයේ පින. අපිට ඒ වගේ උත්තරමන් වාචේ නමකගේ. නමුත් ඒක ලෝකයේ ඔක්කොටම සාර්ව සාධාරණ එකක් නෙවෙයි. අස්සජිකුණබ්බද ස්වාමීන් වහන්සේ ඒ අනුශාසන අපිරියා. ඒ අනුශාසන අසත්පුරුෂයි. බාලයි. පාපිකයි. ඒක නිසා අද අස්සජි පුනබ්බසකල නැත්තේ. අද වුණත් හරියව වාදයේ දෙද්දී ප්‍රතික්ෂේප කර නැතු අද සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් අවවාදානුශාසන වල අඩුවක් නෙවෙයි තියෙන්නේ අසත්පුරුෂකමේ වැඩියක් විතරයි තියෙන්නේ. ඒ නිසා කොයි ශාසනයක වුණත් අවවාදානුශාසන නියම ධර්මයේ කිසිම ඕනම හැදෙන්න ඕන කෙනෙකුට ධර්මයේ තියෙනවා අපිට ඕනෙලා තියෙන සත්‍ය අපිට ඕන විදිහට ඉදිරිපත් වෙන්න ඕනේ අපේ සත්‍ය කියන්න ඕනේ එහෙම නැත්නම් ධර්මයට ඕන සත්‍යෙට මම හැද ගන්න. ඒ මටම කියන්නේ මේ තණ්හාව නිසා අපේ මාන්නේ නිසා අපේ දෘෂ්ටි නිසා. ඒක නිසා හිතනවා නම් කෙනෙක් අපි සරුවචනanse වැඩ ඉන්න කාලේ ජේතවනාරාමේ අසදී සරුව සාරිපුත් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා යටතේ හිතෙන වාසනාවන්තයි කියලා. ඒකේ ඒ තරමටම ඔය හිතන තරම් సౌందර්යයක් ඒකේ නෑ. අපිත් පැවිදි වෙන්න ඉඩ තිබුණා අසුචිපුනබ්බ සුඛ රාශිය. පැවිදි වුණා නම් සර්වචන්නාංශ පැවිදි වීම නිසා ගොඩ ගන්න බැරි අපාගත වීමක් වෙනවා. අච්චර උතුමන් වහන්සේලාට විරුද්ධ වීම නිසා අද එච්චරම ගැඹුරු අපායකට යන්න බෑ. මොකද අද එච්චර උතුමන් නෑ. අද තියෙන්නේ බොද වෙච්ච ධර්මයක් නිසා. ඒක නිසා ඔක්කොම හිතනවා නම් කවුරු හරි මේ ස්කෝලර්ෂිප් එකකින් යන්න හම්බ වෙනවා වගේ නිවන් යන්න වෙයි කියලා එහෙම සාධාරණයක් හිතෙනවා. එදත් මේක අමාරුයි අදත් මේක අමාරුයි. ඒ මොකද ධර්මයේ කිසිම තරක අඩුවක් නැහැ. සත්‍යයේ හෝ හැදෙන්න ඕනේ මනුෂයාට කරුණු තියෙනවා. නමුත් අපිට හැදෙන්න ඕනකමක් නැහැ. අපි අසත්පුරුෂයි. නමුත් ගියේ පාර ඒ එංගලන්තේ ගිය වෙලාවේදී අපේ රිට්‍රීට් එක තිබුණේ එමාවුස් සෙන්ටර් කියලා කතෝලික පල්ලි. ඒක භාවනා කිරීම සඳහා හදාගත් එකක් දැන්ටත් ඒකේ මේ භාවනා කිරීම නමින් ඒගොල්ලෝ චන්දෝරු පවත්වනවා. ඉතින් මට ගියාම හම්බ වෙන්නේ ඒ පියතුමා ඉන්න කාමරේ. ලොකු කාමර ලොකු ඉඩ පාඩුකම් තියෙන කාමරයක්. මට හම්බ වෙනවා මේ රසයක් සඳහා. මේ පොද්ද පද්ද පහසු ගන්ධ කිලෝරක් නැහැ. ඒ එතනම එහා පැත්තේ තියෙනවා මේ පස්සිම් පවත්තන තැන එහෙම නැත්නම් මේ සර්විස් එක කරන තැන. එකතු වෙලා පීතුමෙක් ඇවිල්ලා බණ කියනවා. ඒකට මේ සිස්ටර්ස් ලයිලා බණ අහනවා. ඉතින් මම ඒක පාට දුර අරගෙන යනකොට මම දැක්කා එතනම එහා පැත්තේ කාමරේ මේ පරණ නැත්නම් වයසක ආද කෙනෙක් ඇවිල්ලා සර්විස් එකක් කරනවා. අර ඒක බාහිරින්ම පිටිපස්සේ ගිහලා හරින් නැත්නම් මොනවද මේක වෙන්නේ කියලා දැනගන්න. මොකද ඒකට මම මේ පස්තාවක හිටියේ කතෝලික එක්කනේ. මම කොහොමද කලාකෝමාතු මට ආසයි මේකට ගිහලා ආන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න මේ බණක් අහනකොට කොච්චර දේවල් සාසනෙ සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒ මාත් එක්ක සාමනස බයින්නම් දෙයක් නැත්නම් ඔබ අන්ත කියලා පිටිපස්සෙන් වාඩි වුණාට ඒක කිසිම හානියක් නැහැ කියලා වාඩි වෙනවා. මම කොයි සිවුර නොතිබුණා නම් මම යනවා. අහගෙන ඉන්න මට ආසයි. ඊට පස්සේ එනකම මගෙන් ඇහුවා මේ ස්වාමීන්ට අවශ්‍ය කරලා තියෙන දේශනය අහන්නද සාදැසුරු කරන්නද මඟ දෙක තුනම අවශ්‍ය වෙන්නේ වෙන ඉන්කමේ ඒ පැත්තේ පැත්තේ බලන ඉන්කමන්නේ ගිහිල්ලා වාඩි වෙන්න කියලා. එහෙම නෙවෙයි අපි පාදර පොඩ්ඩක් කතා කරමු පිළිතුරු. එතනක ඒකත් හරි උනන්දු කරන දෙයක්. මොකද ඉංගලන්තේ එංගලන්ත සභාවේ වාද කෙනෙක් කියවහම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ශාස්ත්‍රය දන්නවනේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදායෙ ඉන්නේ. ඉතින් පස්සේ ෆාදර් ගොරසු බොහෝම කැමැත්තෙන් අවිනාඩි 15ක් කරනවාට දීලා දැන් මම ඉන්නේ. ඒ ඒ පල්ලි වාද ඉන්න කාමරේමයි කාමරේට ආවා. ඉතින් මම බොහොම සන්තෝෂයෙන් බාරගත්තා. ඇත්තටම කියනවනම් ඔබතුමන්ලගේ රටේ ඔබතුමන්ලගේ පල්ලියක පිටින් ආපු මම වෙත පැමිණීම ගැන මම සාදරයෙන් පිළිගන්නවා. ඒක එච්චරම මට ලොකු සැපකිරීමක් කරන්න ඕනේ නෑ. මම හරි සතුටුයි හම්බෙන්නේ කියලා. ඊට පස්සේ මම බයිබලයේ පෙන්නුවා ප්‍රොවෝබ් කියලා කැලක් තියෙනවා. ඒක තන්නේ කරම තියෙන්නේ අපේ මේ ඉති උත්තර පාළිය පරිවර්තන කෙරුවා. කවුරුවක්වත් මොන තාලෙන්වත් හිතන්නේ කෙලින්ම ත්‍රිපිටකයේ ඉති උත්තර පාළිය පරිවර්තනය කරනවා. ඊට පස්සේ මම ෆාදර් කියලා කිව්වා මෙන්න මේක පොතක් කියලා මට විශේෂ මෙන්න මේ ටික කියලා දෙන්න. මොනක්වත් නඩුවක් අපේ මේ ත්‍රිපිටකයේ තියෙනකේ මොනක්වත් නඩුවක් නැහැ එකේ පස්පව් ගැන කතා කරලා තියෙන මේ මේ දේ කිව්වොත් මේ මේ ආධිනව ලැබෙනවා කියලා ඉතින් ඊට පස්සේ පාද දන්න විදිහට කිව්වට පස්සේ මම කව දැන්නවා කෙරෙන්නේ නැහැ නේද ඒ බොහොම ලස්සන කියලා තියෙනවා නමුත් ඒක වෙන්නේ නැහැ ඉතින් අද මොකද ප්‍රශ්නේ ලෝකේ කිසි තැනක ධර්ම අඩුවක් නැහැ එකෙක්වත් කරන්නේ නැහැ ඉතින් ඒක තමයි ඒක හිමිටත් ඒදත් ඇති වෙනවා අදත් ඇති වෙනවා එයා කව දැනුමේ කිසිම අඩුවක් නැහැ කියලා. හැදෙන්න ඕන නැතිකම විතරයි කියන්නේ. මේක යුදෙවෝගේ පරණ තෙත්මෙන්ටේ තියෙනවා. කතෝලි ක්‍රිස්තියානි සභාවේ අලුත් තෙත්මෙන්ටේ තියෙනවා. ධම්මපදෙත් තියෙනවා. බයිබලෙත් තියෙනවා. පුරාණෙත් තියෙනවා. ත්‍රිපිටකෙත් තියෙනවා. ඒක එක්කත් කරන්නේ. එච්චරයි වෙන මොකක්වත්ම වෙන මොකක්ද අසත්පුරුෂකම් මේක සර්වඥාන්සේ කියන්නේ සපත්තවත කරනවා දැන දැන දැක දැක බුදුහාමට විරුද්ධ වත කරනවා. ධර්ම වතක් තියෙනවා. මිත්‍ර වතක් තියෙනවා. කෙනෙක් එක්කෙනෙක්වත් මේක නොදැන කරනවා. ඉතින් එහෙම තියෙද්දී මේ සරුවචන් වහන්සේ මේ ධර්මතාවය මේ අවවාදනුශාසන සත්පුරුෂයා විසින් ප්‍රිය කරන බව අසත්පුරුෂයා විසින් අප්‍රිය කරන බවත් මතක් කරන්නේ මොලේ ඇති කෙනාට ඇත්තටම සත්පුරුෂ වෙන්න ඕන කෙනාට මේ බුදුහාමුදුරුවොත් එක්ක මේ ඉන්න ඕනේ ඉන්දියාවේ මේ ඉන්න ඕනේ ජේතවනාරාමේ ඉන්න ඕන කමක් නෙමෙයි කියන්නේ. ඕන තැනක ධර්මයේ කියනවා හැදෙන්නේ නැති කෙනෙක්වස්. ඉතින් මේක ඉස්සෙල්ලා මේක අහනකොට එහෙම අත්කතනක් දෙනකොට ඕන කෙනෙක් ලැජ්ජා හිතෙනවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපේ අතේ නේද? අපිට ධර්මයේ තියෙද්දි, සිල්පද තියෙද්දි, විනය තියෙද්දි අපි මේ පුරුදු සෑහළු ජීවිතය ගත කරනවා කිසි විදිහකට මොනම මයිලක්වත් වෙනස් කරන්නේ ඉතින් ඒකට ඒක නිකන් හැම කෙනාටම පොදුවේ මඩ ගැහිල්ලක් වගේ මඩ ව්‍යාපාරයක් වගේ. නමුත් ඒකත් බොරු නෙවෙයි ඒකත් ඇත්තක් තියෙනවා. නමුත් ඒක යටින් තියෙනවා මේ ධර්මවල තියෙන ෂටගතියක් මායාවී ගතියක් වංචනික ගතියක්. නිසා අපිට අප්‍රිය කරන දේ සද්ධර්මයේ වශයෙන් තේනවා අපි අප්‍රිය කරන දේ අසද්ධර්මයේ වශයෙන් තේනවා හැබැයි අපි අප්‍රිය කරන දේ තුළ නිවන තියෙන්න ඉඩ තියෙනවා. අපි ප්‍රිය කරන දේ තුළ නොයි නිවන නොතිබෙන්න ඉඩ තියෙනවා කියන දේ තේරුම් ගන්න තරම් අපිට ලෝකෙක කන මොලයක් නැහැ. අපි හිතන්නේ අපි ප්‍රිය කරන දේ තුළමයි නිවන තියෙන්නේ. ඒක නිසා අප්‍රිය කරුවයි කියලා පැත්තක දාපු කිසිම දෙයක් අපි නැවත සලකා බලන්න ලෑස්ති මේ නිසා අපි ප්‍රිය කරන දේ තුළ නිවන නැත්තම් අපි කොච්චර දකවුවත් දවසින් දවස දවසින් දවස අපි අමාරු වෙනවා. අපි අප්‍රිය කරන දේ තුල නැත්නම් අපි උද රුචි නැති දේ තුල අපි අමනාප කරන දේ තුල නිවන තියෙන්න ඉඩ තියෙනවායි කියලා කියන එකම සාස්ෘණාන්තේ ਸਰවචනන්සේ මේ දෙක ගැන කල්පනා කරනකොට අපේ අහිංසකකම මතුවෙන්නේ අපේ දවස පුරා අපේ කායික ක්‍රියා පුරා අපේ වාචසික ක්‍රියා පුරා අපේ මානසික ක්‍රියා පුරා උච්චරක් වංචනික ධර්ම ක්‍රියාත්මක වෙනවාද කියලා කොච්චරක් ෂට ධර්ම ක්‍රියාත්මක වෙනවද කියලා කොච්චරක් මායාවී ධර්ම ක්‍රියාත්මක වෙනවද කියලා කවම දායකත් ඒ ධර්ම කරන කෙනාට වැටහෙන්නේ ඒකයි ඒකට ෂට ධර්ම කියන්නේ ඒකටයි ඒකට වංචනික ධර්ම කියලා කියන්නේ ඒකයි ඒකට මායාවී ධර්ම කියලා කියන්නේ අන්නේ ෂට ධර්ම මායාවී ධර්ම වංචනික ධර්ම ඉස්මතු කරලා වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න නැත්නම් රෝග නිర్ణය කරගන්න ක්‍රම දෙකක් සර්වඥ ශාස්ත්‍රයේ කියනවා එකක් තමයි සත්පුරුෂ ආශ්‍රය. අනිත් කෙනාගෙන් අහගන්න ඕනේ මම මේ කරන වැඩේ ඔබතුමාට ප්‍රියද අප්‍රියද ඔබතුමා දකින්නේ කොහොමද කියලා අපේ කායික ක්‍රියා, වාචික ක්‍රියා සහ මානසික ක්‍රියා අපි හැංගිලා නෙවෙයි කරන්නේ. ඒවත් ආචාර ධර්ම. තව කෙනෙක් ඉදිරි පිට කෙරේ. ඒ ඉදිරියට වෙනකොට ඒ කරන ක්‍රියාවට පක්ෂග්‍රාහී වෙන ඒ ක්‍රියාවට අනිත් පැත්තේ ඉන ඒ ක්‍රියාවට සම්බන්ධ වෙන අනිත් පැත්තට හොඳට තේරෙනවා අපි මේ කරගෙන යන වැඩේ මොන අදහසින්ද කරන්නේ මොන න්‍යායපත්‍රද ක්‍රියාත්මක කරන්න කරන්නේ කියලා. නමුත් ඒ කෙනා අපිට ඒ කාපව ඒ ප්‍රතිචාරය දෙන්නේ නැහැ අපි අසත්පුරුෂයි. අපි විතර කිපෙනවා. අපි නිතරම මේ කියන දේවල් වලට කැමති නැත්නම් ඒ කෙනා අපිට ප්‍රතිචාරය දෙන්නේ නැහැ. පළවෙනි සැරේ දෙනවා. දෙනකොටම අපි නයි පිනිපුම්බන්න ගියොත් මගේ වැඩවලට ඇඟට කියන්න එපා. මගේ පෞද්ගලික අපිට කියන්න එපා. බුබ්බේ වැඩක් බලාගෙන කිව්වොත් අපි ලං තොරතුරු වෙන මාර්ගේ වහාම කැපිලා. ඒක තමයි අපිට තියෙන භයානකම අවාසනාවන්ත දෙයක්. මෙච්චර විශාල ජනකකී ජනකකින් අපට අවවාද අනුශාසන ඉඳතියේදී අපි කැමති නෑ හැම කෙනාම ඇවිල්ලා අපට උපදෙස් දෙනවා. ඒකට හේතුව අපේ මානකාරය. ඒකට හේතුව ඒ උපදෙස් බලන්න ගියොත් මට ආසාස රූප බලන්න හම් වෙන්නේ නෑ. මට ආසාස කරන විදිහ සම්දාහන් හම් වෙන්නේ නෑ. මට ආසාස කරන විදිහ ගන්ධ රස පහස ලබන්න වෙන්නේ නෑ. ඒ නිසා මගේ තණ්හාවට කටු වෙනවා. ඔක්කොමලා කියන්නේ ආන්නේ. මගේ මාන්නක්කාරකම නැතුව මම නිහතමානී වෙන්නවා මම ගැරන්ඩියාවක් බවට පත් වෙනවා. ඒකටත් මම කැමති නෑ. ඒකෝට මමෙත් නැති වෙනවා. ඕකේ එකන ගන්න පදවලට නටන්න මට බෑ. මගේ මදේ මේකයි කියලා කියන මම යන තියෙනවා. ඒ නිසා අපිට නිවනට වඩා අන්නාමාන දික් ලොකු නිසා අපි නිවන පිළිබඳ කැමැති කියලා කියාගත්තා. එනේ පුප්පන්නේ තණ්හාමාන දික් විතරයි. ඒක Tamanට තේරෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන අනිත් ශාත මාධ්‍යයක මායාකාරී මාධ්‍යයක එහෙම නැත්නම් වංචනික මාධ්‍යයක ඉන්සාවේ කල්යාණ මිත්‍යෙක් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන අනික් පාර්ශවයේ මං පිළිබඳ ඒ අත්ංග ඇති ආකල්පය දැනගන්නවා කියන එක ලොකුම ශිල්පයක්. ඒක තමයි ਸਰවඥාති පුංචි දාවලාන් කියන්නේ. සසෝදරාව දාවල කුමාරයා අවුරුදු 7 වයසේදී තාත්ත ළඟට පිටක පිටත් කරේ නරසීය ගාථා කියලා. ඒ සයිතුය විතා නරසීයෝ එන්නේ මේ තාත්තා නරසිංහේ. යාට විශාල බෝධලයක් හිමි ඔබ ගිහිල්ලා දායද ඉඳපත්. අර පුංචි කුමාරයාට එච්චර දේරුවක් තිබුණේ නැහැ. නමුත් අර සිවුර හේවනල්ලට ගිහලා ඇඟිල්ලෙන් අල්ලනකොටම තේරුණා මේ සම්බන්ධතාවයට මහණෝඹේ හේවනල්ලත් මට හරි සපයි කියන්නේ එසේ මෙසේ කෙනෙකුට කියන්න බෑ. අතින් අල්ලගන්නත් බෑ බුදුහාමුදුරනේ. බුදුදහමේ අතකසා දැම්මෙත් නෑ. වරෙන් යන්න කියලා කියලා දෑවැද්දක් දුන්නානේ. කාර්යපුත්‍ර සංස්ලව පැවිදි කරලා කිව්වේ හැමදාම ඇවිල්ලා ගන්ධකිලිය වැලිමලු අතු ගාලා වැලි දෝතක් අතට උඩ දාලා මට මෙච්චර වැලියටයක් ගානේ අවවාද අනුශාසන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි පුතාට දීපු දැනුම. ඒ නිසා කවදාකවත් රාහුල කුමාරයාට මාන්නකාරකමක් කොළමලකමක් ඉන්නේ හැම කෙනාගේම අවවාදන් ශාසනා ප්‍රාර්ථනා කරන ගතිය නිසා අනුගෙන් අවවාදලා අවවාදලා බන්න අතර පළවෙනි තැන ශ්‍රේෂ්ඨකම ඒ තමන්ගේම ඕරස පුත්‍රයාට බුදුහාමුදුරු දුන්නේ ආදර්ශයක් විශේෂය. නමුත් අද අම්මල තාත්තලා එහෙම එකක් නෙවෙයි දරුවන්ට උගන්වන්නේ. ඔබට ගැහුවොත් ඔබ ගහපන් ඔබට බැන්නොත් ඔබ බැන බැන ඔබ බැනපන් මං ගෙදර වරේ මං බලාගන්න ඉතුරු ටික. ඉතින් මේ දරුවා හැදෙන්නේම ඒ වගේ ඔලොමල කරනවා. ඒ මොකද දෙමාපියන්ට Taman කරා ලබා ගන්න බැරි වෙච්ච කීක ප්‍රසංසා සඳහා දරුවන් ගන්න දඩමීම කරනවා. ඊට පස්සේ දරුවන්ට උගන්වන දේවල් හරහා ඔලොමල කන් මිසක් කරා. කවදාකවත් අන්නාවෙන්තර මාන්නෙන්තර දුක්ඛින්තර தත්ත්වයක් දෙමාපිය දන්නේ නැහැ. ඒතර දරුවන්ටත් වෙන්නේ මේකයි. ඉතින් ඒ නිසා අපිට පේනවා අසුචිප සම්පසුඛ කියනකොට බුදුහාමරණ විරුද්ධව ගියේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට විරුද්ධව ගිය මහා අමන මහා ඡන්දපක්ෂ ජාතිය. නමුත් හැම කෙනෙක්ගේම බඩේ හැම කෙනෙක්ගේම පපුවේ හැම කෙනෙක්ගේම ක්‍රියාකාරකම් තුළ අස්සජිකුණබ්බසොට ජීවත් වෙනවා. ලැබෙන හැම සත්පුරුෂ අදහසක්ම ඒස අවවාද අනුශාසනාවක්ම අප්‍රිය කරනවා. ප්‍රිය කරන පැත්තකුත් තියෙනවා. හැම කෙනෙක් තුළම තියෙන ප්‍රිය කරන පැත්තකුත් හැම කෙනෙක් තුළම තියෙන අප්‍රිය පැත්ත. ඒත් ওই දෙක අතර මාරුව තමයි දවස කියලා කියන්නේ. ජීවිතය කියලා කියන්නේ. හැසිරීම කියලා කියන්නේ වරින් වර වරින් වර සද්ධර්මයේ දියාවට, සත්පුරු ශාස්ත්‍රයේ දියාවට, බුද්ධ ධර්ම සංකේම පිළිවෙත් නිතරේ ලොකු සද්ධාවක් පහළ වෙනවා. අනෙක් පැත්තේ කල්පනා කරන ඔබ ඔබම කරේ තියන්නේ කියන්නේ කොහොමද මේ දේවල් වල වැඩ කරන්නේ? ඒ නිසා ඒක පැත්තකට කරලා තමන්ගේ කට බඩ පුරවන, තණ්හාමාන පිච්චි පුරවන එක පැත්තකුත් යනවා. ඉතින් ඒක නිසා මේවැනි ගාතාවක වටිනාකම යුගෝලින්තරයි කාලෙන්තරයි ඕනම කෙනෙකුට ඕනම වෙලාවකට ගැඹුරු අර්ථයක් ගැන දෙන ගාතාවක් වාටපත් වෙනවා ඒ මනුස්සයා නිහතමානී වෙච්ච ගමන්. සත්‍යධර්මයට මනාප වෙච්ච ගමන් මේ මේ ගාතාවක තියෙන වටිනාකම තේරෙනවා. නමුත් කොළමලකමක් නැතිනේ මේ කවුද දන්න ගාතාවක් නේද? හොඳදී අසත්පුරුෂයා අකමැති වෙනවා සත්පුරුෂයා පිය වෙනවා කියන එක සාමාන්‍ය අර්ථයක් කියනවා. නමුත් තමන්ගේ හැබෑ වෙනස වෙනකොට තේරුම් ගන්නකොට තේරෙනවා මේ සද්ධර්මේවත් උපදේශවලවත් දැනුමේවත් කිසිම අඩුවක් ඉදා තිබුණෙත් නෑ අද තිබුණෙත් නෑ ලෝකේ හැම කෙලවරේම එක සමානව තියෙනවා. පිළිගන්න කැමති නැති එක තමයි ප්‍රශ්න. ඒකට කියනවා ඔලොමලකම කියලා, අසත්පුරුෂකම කියනවා, බාලකම කියලා කියනවා, පාපකම ඉතින් මේ මුළු භාවනාවෙම අපි කරන්නේ අපේ තියෙන ඔලොමලකම මොකද්ද කියලා අල්ලගන්න එක. අපේ තියෙන පාප කරගතිය මොකද්ද කියලා අල්ලගන්න. අසත්පුරුෂකත්වය මොකද්ද කියලා අල්ලගන්න. ඉතින් ඒක දැනගන්න හැම වෙලාවකම කමඨාන් සුද්ධ කරනකොට පේනවා. අපි අසත්පුරුෂකත්වي පාපගති බාලගති මතු වෙනකොටම අපි තරහ වෙනවා. මේක මේ භාවනා කරනකොට අනන්තවත් මතු මතු හැම වෙලාවෙම අපි අකමැති වෙනවා අසප්පුරුෂය තමන්ගේ තියෙන අඩුපාඩුකමක් එළියට එනකොටම ඒක නැති කරගන්නේ කොහොමද කියලා අහනවා නැති කරනවා කියලා කියන්නේ මේ අසප්පු ඒ තමන් ළඟ තියෙන නපුරු ගතිය දැක ගන්නවත් කියනවා අඳුර ගන්නවත් කියනවා ඒක දැක ගැනීම සඳහායි අපි මේ සීල වැඩ බහා තමලා ඒ වැනි දේවල් මතුවෙන විදිහට හිත හදාගන්න බලන්නේ කියන දා ඉතින් ඒක නිසා ඒ බව තේරුම් ගන්න අදුගාන සෝවන් වෙනවා. සෝවන් වුණාට පස්සේ අර තේරෙනවා මම මෙතෙක් කල මේ ශාස්ත්‍රවලට කොච්චර පයින් යවුවද. ඒ මොකද සක්කායදිට්ඨිය නිසා. ඒ මොකද සීලපත පරාමාස නිසා. ඒ මොකද විචිකිච්ඡාව නිසා. හරිදී එනකොටම අපි සැක කරනවා වැරදි එනකොට බදාගන්නවා. ඒක කිසිම කිසිම වෙනසක් නැහැ කාටවත්. නිකන් උපමාවකට ගත්තොත් නැත්නම් අපි මේ කියන අදහස ඔප්නම් වෙන විදිහට ගත්තොත් මෙවැනි පිළිසකට නැත්නම් භාවනාවට එළබෙන පෙළමෙන පිළිසකට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මොනවා හරි ඒ ධර්ම විනය නොදැනගත්තට අරණ්‍ය වාසී පැවිදිලා නොකියට මම දැන් මෙතන කියන්නේ ඉන්න චිත්තක්ෂණේ නිවනමයි කිසිම වෙනසක් නැත්තේ ඒ නිසා ඉතින් එළඹ වාසය කරන්න පුළුවන් නම් ඒක Tamanda කරගන්න පුළුවන් ලොකුම සත්පුරුෂ සේවාව. කිසිම වියදමක් යන්නේ නැති එක මොනම දෙයකින්වත් අඩුවක් නැති එක. ඒක පිළිගත්තත් අපේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ආගිලන්නේ චිත්තක්ෂණ කීයක් හිත ඒ මම දැන් මෙතන කියන වර්තමානයේ හිටිනවද? ඒකෙන් දෙන්න වැඩි වෙනවද අඩු වෙනවද? එහෙම නොහිතීම පිළිබඳව අපේ හිත වැරදි පටවන හැටි. කෝප ගන්න හැටි. මේ එහෙම නොවීමට හේතු බාහිරේ හොයන හැටි. ඒ වගේම හිත යම් වෙලාවක පිටපැන්නොත් ඒක පිළිබඳව පශ්චාත්තාප වීම ආදී වශයෙන් අපි කොච්චරක් අසත්පුරුෂ ධර්ම වඩනවාද කියලා බැලුවොත් අර වර්තමානයේ පිහිටපු චිත්තක්ෂණේ සතුටු වෙලා ඒක වැඩි කිරීම සඳහා අපිට තියෙන හැකියාව බලනට වඩා අපි කොච්චර දෝ බලන්නේ ඒකෙන් පිට යනවා කියලා චෝදනා කරන්න ඒකට හේතු උනේ අරකයි මේකයි කියලා බාහිර හේතු හොයන්න ඒකට වෙනමම ක්‍රමශාවිදී ඇති වෙනමම සමීකරණ ඇති වෙනමම බෙහෙත් ඇති අනේ ඒක කොහොමද හොයාගන්නේ කියලා බලන්න ආදි වශයෙන් අර පශ්චාත්තාපය වැඩි කරගෙන චෝදනා බහුල භාවය වැඩි කරගෙන අර වර්තමාන මොහොත එළඹ සිටි තත්ත්වය ජීවන පවන කිරීම බලනට වැඩිය ඒක වැරදෙන තැන් පිළිබඳව චෝදනා කිරීම හරහා අසත්පුරුෂ වැඩක් කරනවා. කෝප ගන්න කෝප ගන්න වැඩක් කරනවා. එහෙම නැත්නම් ඒකට කියනවා කම්පා වීමක් කරනවා. මේ කම්පා වීම සදාචාරය කියලා හිතාගෙනත් තියෙනවා. මේ කම්පා වීම ඥානයක් කියලා හිතාගෙනත් තියෙනවා. අන්න ඔතන ඔය පටලැවිල්ල බේරගන්න. එතන තියෙන සත්‍ය ධර්මයේ අසත් ධර්මයේ සත්පුරුෂ භාවය අසත්පුරුෂ භාවයේ තේරුම් ගන්නවා කියන එක වෙච්ච දවසේ ඉඳලා භාවනා කියන්නේ විනෝදාංශයක් වෙනවා. ඒක තේරුම් ගන්නකම් භාවනා කියන්නේ මහා කටකෝලක්. භාවනා කියලා කියන්නේ සිපිලිකයක්. අන්ධකාර කාමරයක්. මොකද හිතාගෙන මේ මට මේක හරියට කරගන්න බෑ අසවල් වැඩේ නිසා, අසවල් දෝෂේ නිසා, අසවල් කිනා නිසා, අසවල් අඩුපාඩු නිසා කියලා මේ කියන අඩුපාඩු නැත්නම් වර්තමානයේ කියන්නේ බැරි එක මගේ දෝෂයක් නෙවෙයි මනුස්ස දෝෂයක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසේ ඕකට වගේ ඕකට කනගාටු වෙන්නේ නැහැ. අපේ තියෙන අසත්පුරුෂකම තමයි ඒ හැම වැරද්දක්ම මගේ කියලා. වර්තමාන මොහොතේ හිත පවත් ගන්න බැරි හැම මොහොතකම පශ්චාත්තාප වීම යුතුයකමක් කරගන්න. සදාචාරකමක් කරගන්න. ඒක ගැන කතා කරලා ඉතින් ඥානයක් කියලා හිතනවා. හිතන තාක්කල් වර්තමාන ජීවිත පවතින එක ආගය කරලා ඒක ඉස්මතු කරගන්න තියෙන අවස්ථාව වෙනුවට වැරදිච්ච පරිస్థితి දේවල් ගැන කතා කරව පශ්චාත්තාප වීම කරනවා. ආනෝක වැඩි කිනාට පුතඥය කියලා කියනවා. ඕක අඩු කරපු එක්කනට ආර්යයන් වහන්සේ කියලා කියනවා. දෙන්නම එකයි. දෙන්නටම අවසමාන මොහොතේ පවත්වන ගතියක් තියෙනවා හිත පිට යන ගතියක් තියෙනවා. සත්පුරුෂයා ආර්යයන් වහන්සේ හොඳට බලන වෙනතට වැඩි ටික ටික හරි වර්තමානයේ හිතින ගතිය වැඩි වෙනවා නම් එයා වර්ධන දේවල් ගැන කතා කිරීම පැත්තකට දාන මොකද ඒකම අකුසලයක්. ඒකම අසත්පුරුෂකම. ඒකම බාලකමක් නිසා. ඒකම පාණ්ඩිත්‍යයට කරන නිග්‍රහයක් නිසා. ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඒ පෘථග්ජනකමෙන් පටන් ගන්න ආධුනික නාවක යෝගාවචරේ හරි ආශාවෙන් හරිම කුතුහලයෙන් හරීම මෙහෙවල දසිතක් ඇතුව උත්සාහ කරනවා වර්තමාන චිත්තක්ෂණ පවත්තක් ඉස්සලාම අහනවා දෙවෙනි දර ඉදිරියට යොදලා බලනවා ඕ මේකත් වටන දෙයක් තමයි කියලා තුන්වෙනි සැරේ උත්සාහ කළා ඔන්න වර්තමානයේ පිට පිහිටියයි කියලා හිතමු එදාට ඒ ඇතිවෙච්ච මේ පළවෙනි චිත්තක්ෂණය රාජකමක් ලැබුණා වගේ සිටු තනතුරක් ලැබුණා වගේ බොහොම සන්තෝෂෙන් ඒක දිනු කරනවා. තව දිනු කරන්න යනකොට තමයි අර ආධුනික ගතිය නිසා අසත්පුරුෂ ගතිය නිසා තර වරදින පරදින ගන්න වැඩි වෙනකොට කලාතුරකින් කෙනෙක් තමයි දන්නේ මේ වරදින පරදින දේවල් ගැන කතා කිරීම අන්නති සතිය කියන එක දැන් මම අඩුවනේ අහල තියෙනවනේ දැන් මට ඒක හොඳයි කියලා කුසල ඡන්දේ පහළ වෙලා තියෙනවනේ දැන් මම එක චිත්තක්ෂණ හරි පහළ කරගෙන තියෙනවනේ මේක වැඩි වීම පිළිබඳව වැඩි කර ගැනීම පිළිබඳව ආශේවති භාවේති බහුලීකති කරවති කියන ක්‍රමයට අපි ඉස්සලා මේක අසුරු කරන්නේ. දැන් වර්තමාන මොහොතේ කියන බලව අසුරු කරන්නේ. ඊට පස්සේ ඒක වැඩි කිරීමේ ක්‍රම බලනවා මිසක් ඒක වැරදිච්ච දේවල් යන පශ්චාත්තාප වෙන කුසලයක්. සදාචාරය. ඥානෙ නෙවෙයි. ඒ නිසා ඒක ගැන කතා කිරීමක් පැත්තක දාලා හරියනේ ගැන කතා කරන්න පටන් අරගත්තොත් ඒ කෙනා ක්‍රීඩා තරගයකට සම්බන්ධ වෙන කෙනෙක් වගේ හරි ආසාවෙන් සම්බන්ධ වෙනවා. ජය ගන්න නෙමෙයි සම්බන්ධ වෙන්නේ ජය පරාජය දෙක තේරුම් ගන්න. ක්‍රීඩාවකදී කෙරෙන්න තියෙන ප්‍රධානම දේ ජය ගන්න එක නෙමෙයි ඒක අසත්පුරුෂ ගතිය. ක්‍රීඩාවේදී අපි පුරුදු කරන්නේ ජය පරාජය දෙක බාර ගන්න. නමුත් අද ලෝකයේ කරන ඔලිම්පික් ක්‍රීඩාවලත් කරවිතුන් දිනච්චුන්ව මරනවා. ඒ තරම් අසත්පුරුෂයි. බුදුජානනාථ ක්‍රමයක තියෙන්නේ ඉස්ලාම් මේ සතිය කියන එක මොනක වර්තමාන මොහොත කියන එක දැන් අරමුණට එනබ වාසී කිරීම කළ හැක්කක් බව පෙන්නලා එයාගේ බුද්ධියට සින්න කරලා දෙනවා දැන් මෙතනකට මේක දියුණු කිරීම සඳහා ක්‍රියා ආයිකව වාචසිකව මානසිකව දියුණු කරන්නේ ඉරියව් හදාගන්න, කල්යාණ මිත්‍ර හොයාගන්න, විවිධ ස්ථාන හොයාගෙන මේක වැඩි වෙන ක්‍රමයක් හිමී දෙමි දෙමි කරන්න. මේ සිට 30 50 පණිනකන් කටුකොම. හරිම අමාරුයි ජන්ම ගන්න. නමුත් මේ සත්පුරුෂයා ඒක කරගෙන කරගෙන යන අසම්ප්‍රමාණ වැඩි රාශියක් නේද. හැබැයි එයා දන්නවා. පැයක ඉඳගෙන ඉන්නකොට වර්තමානයේ පිහිටන චිත්තක්ෂණ ගාන වැඩි වෙනවා. සක්මනේට යෙදෙන ගානක් වැඩි වෙනවා නැත්නම් සක්මනේ වර්තමාන මොහොතේ එළඹෙන ගානක් වැඩි වෙනවා. එදිනෙදා වැඩ කරනකොටත් අහම්බෙන් එළඹෙන ගාන වැඩි වෙනවා දන්නවනම් වර්ධිනව ගැන කතා කරන්නේ කතා කරනවා ඒක අපහාස කරනවා. ඒ වැරදුනත් මම භාවනා කරනවා කියලා පැත්තට කතා කරනවා. කතරල යම් ප්‍රමාණයක 100ක් 50ක් විතර මේ දෙක සමබර වුණාට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ගැම්මින්ම මේක යනවා එතකොට ඒකෙදි වර්ධින තැන් වර්ධින තැන් තියෙනවා එයා ඒක තියාගෙන ඉන්නවා මං හිතපු தත්ත්වෙදී මේ වැරදි තමයි ගොඩක් තිබුණේ වර්තමාන මොහොත බොහොම ඩිංගිතයි කියන්නේ දැන් වර්තමාන මොහොත හැයෙන මට්ටමට ඇවිදින ඒ වැරදි තියෙනවා. ඒ වැරදි කියලා කියන්නේ ලැජ්ජ නැති જાතියක්. ඕන පිළිසෙත් තනක වැරදි කියනවා. ඕන පිළිසෙත් කෙලසන. ඒ වැරදි ටික තාම ලැජ්ජ නැතුව හොළුව දාන්න. නමුත් යෝගාවචරය ජයග්‍රහයි විදියට මේක තියා බැලුවොත් පශ්චාත්තාප ස්වරූපෙට නෙවෙයි සත්පුරුෂ ස්වරූපෙන් බලන්න පටන් අරගත්තොත් ඒ වැරදි ඇවිල්ලා කෙලසන්නේ ඒ වැරදි ඇවිල්ලා දුක් දෙන්න තැනක් නැහැ. මොකද මේ යෝගාවචර හිත ඒ වැරද්ද දකින්නේ රෝග නිర్ణයක් විදිහට මිස පශ්චාත්තාපයෙන් නෙමෙයි. ආනේ වෙනකොට මේ වැරද්ද ආවට ඒ හිත පශ්චාත්තාප නොවන නිසා වැරදි කෘත්‍ය සම්පාදනය වෙන්නේ. වැරද්ද හේම නිලුම්පතක් උඩවැටි වස්තුකන්දලක් වගේ නිලුම්පත පොහවන්න බැහැ. නිලුම්පතේ තර වෙන්න බෑ. උඩ තියෙනක විතරයි වෙන්නේ. අන්තිමට ගිහිලා මට්ටමකට එනවා තාමත් පරණ වැඩි වෙනවා ඒ වාගේ වර්තමානයේ හිටින එළඹ සිටින ගතියක් තියෙනවා කතා කරන්නේ වර්තමානයේ හිට බැන පමණයි වැරදි ගැන කතා නොකර කතා ඒකට කියනවා නාභිවදති නාජෝසති නාභිනන්දති මම භාවනා කරනවා මම සත්‍යයක් ඇයිනවා සත්‍ය විගාහිතර තරහක් එනවා අරමුණේ හිත ගිලිනවා සමාධිය කැඩෙනවා. එනිසා තමයි දන්නවා බලාපොරොත්තු නැති විදිහට සබ්දයක් ඇහෙන කැහලා හුණයි කියලා. එයා කරන්නේ මේ වැරද්ද මේ පිට හිත පිට යෑම මම මෙයා මම මාගේ මගේ ආත්මය කියලා කියන්නේ ඒ කියන්නේ ඒක අභිරමණීය කරන්නේ නැහැ. අභිවදනය කරන්නේ නැහැ. වචන නගන්න යන්නේ මොකද ඒක කියන්න කියන්නේ ආය අකුසල් වැඩ. ඒක මොකද ද්වේෂපද නෙමෙයි තියෙන්නේ ඔය කතා කරන කතා කරන්නේ ඒක පිළිබඳව ද්වේෂය වැඩිනවා. ඒක නැත්තම් පශ්චාත්තාපය වැඩිනවා අකුසලයක් වෙනවා. ඒ නිසා ඒ වැරද්දට බැසගෙන මම මාගේ කියන්නේත් නෑ. ඒ වැරද්ද ආඩම්බරයකට ගන්නෙත් නෑ. ඒකට කතා කරන්නේ. මේකට සිංහලෙන් කියන්නේ මොවින් නොබැන ඉන්නවා කියලා. ආගෙන ඉන්නවා. හැබැයි ලදලද අවස්ථාවේ හරියන සතිය ගැන සත්පුරුෂයන් එක්ක කතා කරනවා. අනේ මට ඉස්සෙල්ලා මේක තේරුණෙත් නෑ. දැන් නම් ඩිංගිත්තත් තේරුණා. දැන් නම් ඉඳගෙන ඉන්නකොට මේක මෙන්න මේ මේ විදිහේ වර්ධන පේන. ඒක විතරක් නෙවෙයි ආත්මනීන කොටස් අහු වෙනවා මට. ඒක නෙවෙයි මට එදින්දා වැඩ කරන පත්‍රිකට කියන්න පුළුවන් කියලා. මේ හරියන දේ ගැන ධෛර්යමත් වෙන විදිහට කතා කරොත් ඒකට කියනවා වීර්ය ආරම්භ කතා, අප්පිච්ච කතා, සන්තුප්ති කතා, පවිවේක කතා ආදී වශයෙන් ඒ දේ මිස අපි දවසේ කතා කරන දේවල් පොඩ්ඩක් තෝරලා බලන කොච්චරක් කණපින් ගන්න කතා කරනවා. කොච්චරක් වැරදිච්ච දේවල්ද කතා කරන්නේ කොච්චරක් වැරදිච්ච දේවල්ද කියලා මේක ඒ හිතට වුණියමක් ඒ හිතට සාපයක් ඒ හිතට කටුකොහලක් වන්දි ගවන්න වෙන වැඩ කවදා හෝ ඒව කතා නොකර සත්පුරුෂ පැත්ත විතරක් කතා කරන කෙනෙක් දැක්ක අනේ ඉතින්ද යන්න එතන ගිහිල්ලා තමන් කර්මන ඉඳලා මේ දෙන අවවාද මේ දෙක පණිවිඩේ උකහා ගන්න පුළුවන් වෙච්ච දවසේ තේරෙනවා ඒ මනුස්සයාගාවත් කොච්චර දෝ දීන වැඩි නමුත් වචනයක් කතා කරන්නේ. මොකද කතා කරන්න කරන තව හිත් දූෂ්‍ය වෙනවා. ඒකට හැබ්බැදෙනවා. ඒ නිසා මුවින්ම බැන ඒ ගැන කතා නොකර කල යුතුයනම් ධම්මීවා කතා අරියවා තුන්නී භාවේ භාව. කරන ධර්ම කතාවක් කරපන් නැත්නම් කරබන් කරනවා. ආන්නේ විදියට ඕවදේ අනුශාසය අසබ්බාච නිවාරි ධර්මයේ යොදවන්නත් අධර්මයේ නොයදවන්නත් වෙන දෙයක කියනවා ඕවාද අනුශාසන. කොච්චර ඕවාද අනුශාසන ඇහුවත් ඒක ක්‍රියාවත් කරන්න ගන්න නැතුව වැරදිගෙන කතා කරලා හරියන දේ ගැන පුංචි කියලා පශ්චාත්තාප වෙනවා වැරදි ලොකුයි කියලා පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒ මිනිසයා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ওই නැති බෙරිකක් කන විතරයි කතා කරන්නේ. කවදාකවත් දන්නේ තව කෙනෙක් ධෛර්යමත් වෙන විදිහට මේ මහදී මේ අවුරුදු 2600 ගේ සාසනය අපිට සත්‍ය අහුවෙලා තියෙනවා. මෙච්චර යුතුයකම් කරන දරුවෝ අඹ දරුවන් රකින්න ජීවිතේ අපි ඩිංගිත්තක් හරි මේක කරනවා. මේ තරංග දෙයියන්න මේක කරන්න බෑනේ බ්‍රහ්මයන් කරන්න බෑනේ. අපි මේ මිනිස්සු වශයෙන් කරනවානේ කියලා ඒ කතාවට බුදුජානක හිමි කියනවා දශ කතා වස්තු කියලා. ඊළඟන විදි ආරම්භ කතා, පවිවේක කතා, සන්තුට්ටි කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. අනික් කතාවට කියන්නේ පොළොව පල්ලෙහාට දාපු කතා කියලා සුරක්ෂානගත කතා. ඒ නිසා අපි ඉඳලා කතා කරන භාවිතාවේ කියන්නේ වැරදිච්චයි, පෙරදිච්චයි, හරියට කියන කන්දලු, න්යාය කියන කන්දලු මේ පතෝල මාළුවට දාව උම්මලකට වගේ. කුණු කන්දලයක් තිනේ කුණු රහ නැතුව කන්න බෑ පතෝල. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකන් අර කුණු කන්දල කතා කරනවා. ඒ නිසා එතන තියෙන මේ කවුරුතලෝ වාදනකොට ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ධර්මයේ මෙච්චර පැහැදිලිව මේ කියලා කියකියාගේ තුනට අදි නැහැ. ඒක අනිත් පැත්ත තමයි බාහිර සංසිද්ධිය තමයි අපි සත්පුරුෂෙක් ඇවිල්ලා මේක කියනවා. ඉතින් ඒ විදිහට අවවාද උපචාර ඕවාද කියන කතා අපිට අමනාපයි අපිට ඒ විදිහට කැමති අපි ගැන ගුණ වර්ණනා කරනවා නම් අපිට චොක්ලට් ගෙනත් දෙනවා නම් අපිට හොඳයි කියනවා නම් කැමති. ඉතින් ඒ නිසා අපි යන්නේ අපිට හොඳයි කියන කෙනා ගන්න. දෙකල කියන එයා ෂෝක් මිත්‍රයයි. හැබැයි එයා කරන්නේ මෙයාව ෂේප් කරලා ආනක් කඩා ගන්න උත්තරය. ආවාදන් සාධනා කරන එක නම් කිසිම දෙයක් අපව අපේක්ෂා කරන්නේ එයා කරන්නේ මේ ලෝකේ පවතින මේ සනාතන ධර්මය පිළිකරන එක විතරයි. ඒකෙත් ඔය ඕවදෙය අනුශාසීය කියන වචන දෙක අරගත්තේ යතුවාචාන් වාසලා පෙන්නනවා. ඕවාද ඕවාද කියලා කියන්නේ කෙලින්ම ඉස්සරහට ගිහිල්ලා දැක්ක වැරදි තමන්ම සරයක් කියන. අනුශාසනා කරනවා කියලා කියන්නේ දැක්කේ නැති වැරද්දක් මත්තට වෙන්න පුළුවන් කියලා කියන අපි කියෝ වැඩි කරන්න කව කෙරුවොත් මෙහෙම වෙන්න ඉඩ තියෙනවායි කියලා අනුශාසනා. එහෙම නැත්නම් අරයට කියලා කියන්නේ ඔය වැඩි කෙරුවොත් ඒ අමාරු වටනවා කියලා පණිවිඩයක් මාර්ගයෙන් කියනවා. කියපු දේ නැවත නැවත කියනවා. ඒ නිසා අවවාද අනුශාසනා කියන දෙකෙන් අවවාද ගිනිගත්ත අඟුරු කෑලි වගේ හොඳටම අස්පනා අපිට ලේ පිට කියන දේ. අනුශාසනා කියලා කියන්නේ වෙන්න තියෙන වැරද්දක් නොවීම පිණිස පොදුවේ කරන දේ. ඉතින් මේ දෙකම අපි ළඟ තියෙනවා. මේ දෙකම ඇති වෙන්න තියෙනවා. ඒ දේ අහුල ගන්න දන්නේ නැතිකම ඒ වගේම ලෝකයේ පවතින මේ කතා ස්වභාවය ප්‍රවෘත්ති හැමදාම වැරදි හොයන පැත්තේ තියෙනවා. හැබැයි පෙන්වන්නේ සදාචාරයක් පෙන්වන්නේ. ඒ වැරදි හොයන මිනිහත් කුණු වෙච්ච හිතක් සහිත කෙනෙක් හොයන්නේ කුණුමයි. කියන දේෙන් වෙන්නේ හිත් කුණු වෙලක විතරයි. ඒ නිසා එවැනි සමාජයක ජීවත් වෙන කෙනා රෝදලා ගොඩ ගන්න බැරි ජරා විතරයි. ඒ නිසා ඕවාදම් ශාසන දාන්න සත්පුරුෂයා කතා බහේ නැත්තේ. ඒ වගේම කතා බස් කියලා જાතියක් තියෙනවා. මුලදිනේ කියන්නේ කතා බස් එක. කතා බස් නැති කරලා පැත්තකට වෙන්නේ ආ දන්නවා මේ කොච්චර හේතුවක් වැඩක් නැහැ මේ කුණු දෙක. ඒ වගේම මේ වගේ වැරදි ක්‍රියාත්මක වෙන පිරිස ළඟ හිටියත් බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි බුදු ඇහැරෙන්නේ. ඒ කට්ටිය ගාව ඉඳගෙන සුද්ධ කරන්න බෑ. ඒක නිසා දැනගන්න ඕනේ නැතුවම බැරිකමකට අපි යෝගේ තැනකට යනවා මිසක් මේ සුද්ධ කරගත්ත එක විස්රාම වෙන විදියකට විවේක වෙන විදියකට බුද්ධකලා වෙන විදියට පැත්තකට තියාගන්න ආදී ක්‍රියා අනුශාසනා පිළිගැනීම පිළිබඳව මුඛායික ක්‍රියා කියන්නේ මානසික ක්‍රියා කියලා කියන්නේ වාචික ක්‍රියා කියලා කියන්නේ ඒක නිසා අපිට බුදුහාමුදුරුවෝ සම්මුඛයෙන් ඉඳගෙන බලහන් ඩඹුණා නම් හොඳයි කියලා කොහොම సౌందర్యාත්මකව සින්දු කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඉන්නකොටම අස්සි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වෙච්ච අස්සිකුණබ්බ සුඛ තන්නිත්තර පිටපොට. අපිට ඒක නොවේ කියලා කිසිම සාක්ෂියක් ඕන තරම් වෙන්න පුළුවන් නිසා අපි අද දුර හිටියයි කියලා පස්සේ ඉපදුනායි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ කවදා හෝ අපේ හිත මේ අවවාදාන ශාසන පිළිගන්න අවවාදාන ශාසන උත්කහා ගන්න අවවාදාන ශාසන වෙන්කර හඳුනා ගන්නට හැරෙනවයි කියලා කියන්නම නිහතමානී ගතිය ඒක වෙනකොට ඒ ධර්ම ඒ ආවාදාන ශාසන අප කරා පැමිණෙන මිසක අපිට ඒ කරා යන්න දෙයක් නැහැ. ධර්මයේ තරම් අප කරා පැමිණලා තියෙන්නේ අපි අර භාජනේ ධර්ම භාජනේ දැස්සට එළියෙන් කියන්නේ. දෙමේ කියලා ගේ ඇතුලෙන් කියන්නේ ඒ නිසා කියලා කියන ධර්මේ නෑ. ඒ නැත්තම් එළියෙන් තිබ්බත් පල්ලේ හිරක් තියෙනවා නම් වැලෙව නෝට එක බැලලා. ඒ වගේම එළියෙන් තිබ්බත් කටපුංචි නම් බඩ ලොකු නම් පිරෙන්න කලින්. නමුත් කට ලොකු බඩ පුංචියක් නම් එළියදී කුත් පිරෙනවා. ඒක නිසා ධර්මයේ අඩුවක් නෙවෙයි ලෝකේ තියෙන්නේ අපේ වරණාව ශෝෂණයේදී අපි තෝරන්නේම තණ්හාමාන දිට්ඨි වැඩෙන එක යම් විදියකට තණ්හාමාන දිට්ඨි නොවැඩෙන දේ එනකොට පුදුමාකාර ඒකාකාරීකමක් එනවා. පුදුමාකාර නිදිමත ගතියක් එනවා. පුදුමාකාර අසරණ ගතියක්, බය ගතියක්, නොදන්න ගතියක් තේරෙනවා. මොකද කෙලෙස් එක්කම ඉඳලා ඉඳලා ඉඳලා කෙලෙස් නැත්තම් ගියාට පස්සේ ඌඩල්ල කොට උඩ තිබ්බා වගේ ඒක හරි විහිළු. ඒක හරි පිළිසිදුයි. ඉතින් යන්නේ යන්නේම අන්දර අදුරට ඉතින් ඒ නිසා ඕනම කෙනෙක් තුල මිනිස්සු ඕනම කෙනෙක් තුල ඒ සත්පුරුෂ ගතිය අසත්පුරුෂ ගතිය දෙකම තියෙනවා ඒසා කිසිම කෙනෙක් අසත්පුරුෂය කියලා වෙන් කරන්නත් බෑ මොකද එයාගේ කැලලක් සත්පුරුෂයි සම්පූර්ණ සත්පුරුෂයි කියලා ගන්නත් බෑ කැලලක් අසත්පුරුෂයි ඒ නිසා සර්වඥාන් වහන්සේ ඒ සත්පුරුෂ කොටසයි බණ කියන්නේ අසත්පුරුෂ කොටස ගැන මතක් කරලා කියනවා මෙයාට ඉස්මතු වෙන්න දෙන්න එපා. මෙයා ඉන්නවා. නමුත් අපි කරනවා නම් ධර්ම කතාවක් කරමු නැත්නම් නිකන් ඉමු. ඒ සත්පුරුෂ පැත්තට කතා කරන්න පටන් අරගත්තට පස්සේ ඒ සත්පුරුෂයාට බුදුබණ ප්‍රියයි, බුදුහාමුදුර හොඳයි. අසත්පුරුෂයාට ඌව කතා කරමින් අපිට වෙලාවක් නැහැ බණ කණ්ඩද කණ්ඩ හම්බ කරන්න යන්න එපාද කියලා ඒ බණ පැත්තට දාලා. ඒකට බුදුරජාණන්සේට කියන්න දෙයක් නැත්නම් ඔය කියන ඔය සත්පුරුෂයාට මේක ප්‍රියයි. අසත්පුරුෂයාට මේක අප්‍රියයි කියලා ඊටසේ ඒකත් බණකට දාලා කියනවා මොකද ඒ පුද්ගලයා කෙනෙක් නපුරු වෙන්නේ. එයාට පාපයක් නොවීමට ඉතින් ධර්මතාවය පෙන්ලා දෙනවා. ඒක නිසා ඒක හරියට තේරුම් ගත්තොත් ඕනම දවසක බලන්න අපේ ජීවිතේ හැබෑ වෙනසක් වෙච්ච දවසකට ඇවිල්ලා. එතනදී තමන්ගේ නිහතමානීකමක් සහ තමන්ගේ පිළිගන්නා ගතිය කිවිසක් මිස ලෝකේ ඉදත් එච්චරයි අදත් එච්චරයි. ඔයතරතුරු පණවිඩ ඔය සියලුම දේවල් අපේ වෙත ලැබෙමින් පැවතුනා. නමුත් ඒක පිළිගන්න භාජන ස්වරූපේ ඒකට කියන්නේ පාත්‍ර වෙනවා කියලා. අපි පාත්‍ර තත්ත්වයටපත් වෙච්ච නැති නිසා ඒව හැමදාමත් ඇවිල්ලා මුසුත් වෙලා යනවා. මම ඉවර කාලකත් නැහැ මාව. මම පිළිගත්තේ නැහැනේ. නමුත් දිගටම පණවිඩේ යනවා. කවදා හෝ අපි විවෘත වෙච්ච දවසේ කවදා හෝ අපි නිහතමානී වෙච්ච දවසේ මේ පණවිඩේ එනවා. ආවදවසේ පණිවිඩයේ මුණ සතුට තමන්ගේ මුණ සතුට වෙනවා නමුත් මෙතන මේ කතා කරන්නේ දුක අවබෝධ වීම මිස නැත්නම් පළවෙනි සත්‍යයේ මිස වෙන එකක් නෙවෙයි. නිසා වෙත පැමිණෙන දුක තමන් වෙත පැමිණෙන දුක දුක වශයෙන් අවබෝධ කරනව වෙනුවට ඒකෙන් පැන යාමට කරන හැම කටයුත්තක්ම සත්පුරුසයි. හැම කටයුත්තක්ම බුදුරජාණන් වහන්සේට සපත්ත වතක් වෙනවා වෛර වතක් වෙනවා නිසා අපි ලෑස්ති වෙනවා නම් අපි කතා පැමිණෙන හැම දුකක්ම සද්ධර්මයක් මේ ගේන්නේ බුදුහාමුදුරුවෝ නියෝජනය කරන්නේ මේක තමයි සංඝයා කියන්නේ ඒ නිසා වෙත පැමිණි දුක පැණිගහයි කියන පුරුදු වෙච්ච දවසේ පැමිණි දුක් පැණිගහයි කියලා පුද්ගලයාට වෙන ගතිය තමයි Taman වෙත පැමිණෙන දේ කවදාකවත් තෝරන්න බේරන්න යන්නේ ලකුණු දෙකක් මතුවේයි Taman එක පැමිණෙන දේට කවදා චෝදනා කරන්නේත් නැහැ. අහවල් දෙය දීපන් කියලා අයිතිවාසිකම් සඳහා හටන් කරන්නේත් නැහැ. යම් කිසි කෙනෙක් වෙත පැමිණෙන දේට චෝදනා කරනවා නම් යම් කිසි කෙනෙක් Taman වෙත පැමිණිච්ච දේ මේ විය යුතුයි කියලා අයිතිවාසිකම් සඳහන් කරනවා නම් ඒක න හරියට කණ්ණාඩියකින් මූණ බලලා Tamanගේ මූණ කැතයි කියලා චෝදනා කරනවා. කණ්ණාඩියේ මූණ කැත උනේ කණ්ණාඩි දෝෂ නිසා නෙවෙයි. කණ්ණාඩියේ තියෙන ප්‍රകൃතිය පෙන්න එකදී අපි මූණ කැතයි කියලා කණ්ණාඩියට දානවා. මිත්‍යකල් කෙරියෝ. මේ කණ්ණාඩිය හරි ප්‍රතිබිම්බයක් පෙන්වන්නේ පිළිබිඹුවක් පෙන්වන්නේ අපි කියන්නේ චික් විතරක් මේ කණ්ණාඩි විල්ලෙච්ච නැහැ. කැටමුණක් පෙන්වනවා කියලා බලනකොට බලහින් එකම තමයි තේින්නේ. ඒ කණ්ණාඩි දෝෂයක් නෙවෙයි. අපි මෙතෙක් කෙරුවේ කණ්ණාඩියට පයින් ගන්නවා. මේ පේනදී මතුවෙනදී සද්ධර්මයක් නිසායි එන්නේ අවවාදයක් අනුශාසනාවක් වෙන්නයි එන්නේ කියලා. ඒකට සාතර වෙච්ච ගමන් අපි මෙතෙක් කල දැකපු තරම් ওই දුක කළු පාට නැහැ. යකා ওই තරම්ම කළු පාට නැහැ. අපි ළඟ තියෙන එන්නේ ඉස්සලා කුප්පන කරනවා. එන්නේ ඉස්සලා ප්‍රතික්‍රියා කරනවා. එන්නේ ඉස්සලා නොයවා කියලා හිතන ගැතිය නිසා හැමදාම දුක තට්ටු කරනවා නිවන ඇවිල්ලා අපි කියනවා අද ගෙදර වැඩ හෙටේ. ඒ බාලගිරියයි කියලා එකෙක් ඉන්නවා. ඊළඟට තියෙනවා හඳන පටන් ගත්තා රෑ දෙරණක කෑ ගහනවා. ඒකට කියන්නේ අම්මලා ඒ බාලගිරියගේ දෝෂය කියලා. ඒ බාලගිරිය දෝෂය ආවම උළුස්සේ අතුල්පත් ලියන්න කියනවා. බාලගිරියාගේ දිනේ අද නෙවෙයි හෙටයි කියලා. ඉතින් බාලගිරිය ඇවිල්ලා හෙට එනවලු ආයෙසරයක් හැමදාම හෙට. නිවන හොයන කට්ටියටත් ඔච්චරම තමයි. ඒල හැමදාම ප්‍රමාදයි හැමදාම පතර දානවා නිවන ඇවිල්ලා තට්ටු කරන දුන්නු අද ඉන්න එපා වැඩ ගෙදර පාටිය හෙටෙන් ඉතින් ඒක හෙටත් වෙනවා ඉතින් උඩත් අය බෝඩ් එකේ එහෙම කරනවා ඉතින් ඒක කවදා හෝ වෙත පැමිණෙන දෙයට විරුද්ධ වෙච්ච දවසේ නිවන කියන්නේ එච්චර මාර්ගයක් නෙවෙයි බයිබලයේ ලියලා තියෙනවා ඊගාව අමුත්තා දෙවියන් වහන්සේ විය හැක අපි හිතන්නේ ඊගාවන්ත නෑ ගිනියන්නේ නේ එච්චර නිසා දොරදා දාලා වහලා යතුරු දාලා තියෙන්නේ නිසා නිවන ඇයිද තට්ටු කරලා බලලා නිසා අපිට ඕන තැන් වල අපිට ඕන රුචියට අපිට ඕන මේ ශ්‍රද්ධාවට අපිට ඕනේ අපි දන්න ගුරුවරගේ පොතේ අපි දන්න තර්කයේ අපි දන්න මන අපේ ජීවන මුතුබෙන් ජීවිතේ. නමුත් අපි උපන්න උපන්නවසල මරණකම් උත්සාහ කරන්නේ මගේ රුචියට මගේ සුතේට මගේ මන අපේට ශ්‍රද්ධාවට මගේ තර්කයට මගේ ඇදහිල්ලට මගේ ඇදහිල්ල ඔප්පු කරලා පෙන්නනවා. ඒ ඔප්පු කරන්නේ මොකද්ද? අපි අසත්පුරුෂයි කියන එක තමයි. අපිට සත්‍යධර්මය ඕනේ නැහැ කියන එක තමයි. නියම ධර්ම එනකොට අපි ඒකට දන්නා ප්‍රමාණයෙන් හසුරුකම් කරනවා කියන කතාව. මේක ඕලොමලකමක්. මේක බුදුහාමුදුරන් කරන සපත්තවතක්. ඒ නිසා වෙත පැමිණෙන දෙයට විවුර්ත වීම කියන මේ නිහතමානී කරන අරුගම අප කරා පැමිණෙන ඕවාද අනුශාසන නියම ස්වරූපයෙන් දැකගත්තොත් නියමාකාරයෙන් දැක්කත් අපිට පෙනෙන්නේ ආවාද අනුශාසන ආද විතරක් නෙවෙයි යාවේ මෙතෙක් කල්ලාවා පේවා දක්ෂ ප්‍රමාණය ප්‍රතික්ෂේප අපිට දැන් මේ ප්‍රතික්ෂේපේ නතර වෙච්ච ගමන් ප්‍රතික්‍රියා නතර වෙච්ච ගමන් එහෙම නැත්නම් මේ දේ විය යුතුයි කියන අපේක්ෂා නතර වෙච්ච ගමන් සද්දක් වෙන ආයතේ ඒ තරම්ම දීදී ඉතින් ඒක නිසා කෙනෙක් කියනවා ඒක බුද්ධෝත්පාද කාලේ නැත්නම් බුදුහාමුදුරුවෝ ගාව ඉන්දියාවේ පැවැත්නුවර ජේතවනාරාමේ පමණයි කියන කියලා ඒ මනුස්සයා ප්‍රමාද ධර්මයේ සමාදන් වෙච්ච කෙනා. අප්‍රමාද කෙනාට කොතනක් කොයි කෙනාලකට සද්ධර්මයේ කියනවා. ඒ නිසා හොඳට බණ භාවනා කරපු කෙනාට කුණක දිහා බලාගෙනකොට ධර්ම රැකෙනවා. වතුර දිහා බලාගෙනකොට ධර්ම රැකෙනවා. ගීත දිහා බලාගෙනකොට ධර්ම රැකෙනවා. පොළොව දිහා බලාගෙනකොට ධර්ම වෙන මොකද මේ හතරමා ධාතුන් බුදුහාමුදුරුවෝ ගාව තිබ්බත් මයි ළඟ දෙන්නත් ඒක එකම ධර්මයක් තමයි උගන්වන්නේ. මේ හතරමා ධාතුන් මෙච්චර මුරගාලා මේක පෙන්නද්දි. දේවල් වෙනසක් නැතුව පෙන්නනවා. ඥාන පිටිමේ වෙනසක් නැතුව පෙන්නනවා. බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැතුව පෙන්නද්දි අපිට ඒක නොපෙනෙන්නේ බලන්න ඕන නැතිකම මිසක් අවින්න කිසිම ගන්න. අන්නේ පේන සත්‍යය බලන්න ඕන නැතිකමට තමයි බුදුහාරෝ වෙන සත්‍යෝසයි කියලා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ තරම් ධර්මයේ උදේ හවස මුරගාලා පෙන්නද්දී අපිට දකන්න බැරි වෙන තරමේ ඔලවලකමක් ෂටගතියක් මායාවී ගතියක් තියෙනවා. මේ පටාචාරාව ෂේමාව වගේ මේ මහෝපාශික මේ තීක්ෂණ බුද්ධිමත් දැක්සු ඇඳට ගිහිල්ලා පහන තෙල්ලිවරලා පහන නිවෙනවා දකින්නකොට නිමිත්ත ගන්නවා. පය දෝන වතුර ටික පොළොවට බී ගන්නකොට නිමිත්ත ගන්නවා. අපි කොච්චර දැකලා ඇත්ද අපිට ඒක නිමිත්තක් වෙන්නේ නැහැ. මොකද අපි ඒකට එළඹ පෙළඹ ගෙවී. අපි හිතන්නේ මේ 18 දියම් බුදුරජාණන් වහන්සේ තමයි කැල්ල රැස්වීතු ආගෙන අපිට ඇවිල්ලා නැත්නම් පස්ස ඇවිල්ලා මේසෙකට එළඹඩුවක් දාලා යනවා වගේ අපි ඇවිල්ලා නිවන් දක්කලා යයි. නිවන් දක්කන්නේ නෙවෙයි කේතු කෙවිතක් කරන හරක් දක්කන්න වගේ දක්කන්න වෙන්නේ එහෙම. මේක තමන්ගේ මානසිකත්වයේ සම්පූර්ණ චින්තනයේ ගමන්ගේ කල්පනාවේ තමන්ගේ සම්මර්ෂණිය හැබැයි වෙනසක් වෙනවා. අපි කවදාකවත් අලුත් දෙයක් වෙන්නේ නැහැ. අපි දන්න සම්ප්‍රදාය, දන්න රුචිකත්වයේ මත ඉන්න තාක්කල් බුදුහාමරට පොඩි හැටයක් ඇති කරනවා රුචිකත්වයේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ පුළුවන්. අරුචි කියලා ප්‍රතික්ෂේප කරපු දේශවල සත්‍ය තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අද නවීන ක්‍රමයට හදන හැම කෑමකම ඊගේ තියෙන ෆයිබර් කොටස් ඔක්කොම අයින් කරලා මදේ විතරක් කාලා ඊට පස්සේ උන්ට নানা ආකාර ලෙඩාවට පස්සේ උන්ට ෆයිබර්ස් ඕන වෙනවා එක්සර්සයිස් කරන්න ඕන වෙනවා 18 තන්නේ තේර. ওই තීන දිදිය තීන විදියට කාපුවාම මොන ලෙඩක් නැහැ. ඉතින් මේකට කියනවා සූප ශාස්ත්‍රය කියලා. මේකට කියනවා ආහාර විද්‍යාව කියලා අමනක. ඔය රිලවුන්ටත් වෙනන් තියෙන්න එපා ඒ ජොගින්. පිළිකා නැති කරන්නේ. මොකක්වත් නැව තීන විදියට කනවා. අපි දැන් සාම්පිට ක්‍රස්ට් එක අයින් කරලා කන්නේ. පොත් අයින් කරලා කාලේ ඊට පස්සේ වෙනම ෆයිබර් ගන්න වෙනම කඩේ. ඇති දේ ඇති හැටියට කාගේ කාට මොනෙන්ද කරන්නේ. ඒක විකෘති කරගත්තට පස්සේ සබහා ධර්මයේ ටොකු වෙන ටොකු අනි නැතු අරින්නේ. බුදුජානනාගේ රජමාලිගාවෙන් ලබා අතරනේ එළියට බැස්සේ. වතුද්ද කරන කන්න බැරිකම නිසා නෙවෙයි කියන්නේ අර පාත්‍රයට හම්බෙන දේ ප්‍රකෘති. මාර්ගාව හම්බෙන දේ කක්ක. ඔක්කොම ජරාව හම්බෙන්නේ. ඒ නිසා ප්‍රകൃතියට බලන්න පැමිණෙච්ච දේද නිවන ඉච්චාමාරයි. ඒක නිසා කවුරු හරි කියනවා නම් අපිට මේ ගමන යන්න බැරි උපදේශ නැති නිසා ඕවාදම් ශාසන නැති නිසා කියලා ඒක නිවේ සත්‍ය අපි හැදෙන්න ඕන නැතිකම කියන මේකට කියන්නේ fear of freedom කියලා අපි සත්‍යයට බයයි නිවනට බයයි දන්න ගුණවරකට කැමති ඒ විචිත කැමති නිසා කාට හරි අලුත් දෙයක් පැමිණෙනකොට විප්ලවීය විදිහට අලුත් දෙයකට මුහුණ දෙන්න බැරි නම් ඒ නිවනට දොර වැහිමක් කරනවා ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ පැමිණින දෙයට පැමිණෙන ආකාරයෙන් ඇවිල්ලා පැමිණෙන කටයුත්ත කරලා එයා මාර්ගෙම යනවා. ඕනම දෙයක මුලමද අග බලනවා කියන එකයි කියන්නේ. ඒක නිසා අපි ඒකට වාඩි වෙලා ස්වභාවයෙන් පැමිණෙන හුස්මේ මුලමද අග බලනවා. ස්වභාවයෙන් පැමිණෙන පිම්බීම ඇතිවීම මුලමද බලනවා. සක්මන් කරනකොට මුලමද අග බලනවා. ඊට පස්සේ අපි ඉදිරියට වැඩවලත් මුලමද අග ඕනම දෙයක් බලන්න පුරුදු වුණාට පස්සේ හැම රූප ධර්මයකම ওই සංස්කරණ ලක්ෂණ උපාදෝ පඤ්ඤායති චිත්ත පයෝ පඤ්ඤායති චිත්තසඤ්ඤතත්තම් පඤ්ඤාය හැම රූප ධර්මයක ඔයගේ මුලක් විපරිණාමයක් ඡා නැතිවීමක් වේ හැම වේදනාවකමත් හැම සංඥාවකමත් හැම සංස්කාරයකමත් හැම විඥානයකම ඉතින් අපි ඒක මුලට කැමති වෙනවා මැදදී පෙළෙනවා අගට අකමැති වෙනවා. ඉතින් විස්තරීය තියෙන තාක්කල් බෝධිදුම වාගේ අපිට මුලමදාක සමහිතින් බලන්න බැරි තාක්කල් සත්‍ය ඇවිල්ලා අපිට ආඩ්‍ය වෙන්නේ සත්‍ය ඇවිල්ලා අපට ප්‍රකාශ වෙන්නේ සත්‍ය ඇවිල්ලා අපව නිවන් දක්වන්නේ නැහැ මොකද අපි කැල්ලක කැලලකට කැමති කැලලකට ජීවන කියන එක gediy පිටින් හම්බ වෙන්නේ ඒක නිසා අපි ලෑස්ති වෙන එක පමණයි කෙරෙන්න ඕන කරලා තියෙන්නේ එතකොට වෙන්න තියෙන දේ වෙන. අපි ලෑස්ති නැතිකම එහෙම නැත්නම් මේ තේරුම් බේරුම් ගතිය මේක වේවා මේක නොවේවා කියන ගතිය අෂ්ටලෝක ධර්මේ කම්පා වීම කියලා කියන්නේ. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ ලාභයක් ආවත්, පාඩුවක් ආවත්, සැපක් ආවත්, දුකක් ආවත්, ජනප්‍රිය වුණත්, ජන අප්‍රිය වුණත් යස ආයසේ සමහිත පාත්තනයක. ඉතින් ඒක කවුරු හරි මොනම ශිල්පකින් හරි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් මේක නෑයි කියලා අන්න එහෙනම් අපි කියනවා. කිසියම් ශිල්පකින් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ තරම් ප්‍රකට කාරණා තියෙද්දි තමයි අපි මේ নানা ආකාර සමීකරණ දාන්නේ. අපිට ඕන කාලෙට ඉගෙන ගන්න හදන එක මේ සද්ධර්මයේ නැත්නම් නියම අවවාද අනුශාසනාවට අකමැති වීමක් වෙන්නේ. ඒකයි මම මේ කියන්න දෙන සමහරක් අපි දැනගෙන කරනවා. නමුත් මේ ෂටමායාවි ධර්ම අපහරහ අපිව දඩමීම කරන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අවිද්‍යාව දෙආකාරයි. අපපටිපත්‍ය විද්‍යා, මිච්ඡාපටිපත්‍ය විද්‍යා කියලා. අපපටිපත්‍ය විද්‍යා කියන්නේ උගන්වලා කියලා දෙන්නේ. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ අසත්‍ය සත්‍ය වශයෙන් වටහාගෙන ඉන්න කෙනාට මොන දේ කරුවත් ඒකයි. ඒක පටලවලා අල්ලා ගැනීම. වර්ගවල අල්ලගෙන ඉලක් ඒක අමාරුම දේ න්‍යාය සත්‍යය කියලා වැරද්දක් අල්ලගත්තා නම් එමේ ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න අමාරුයි. වීර්ය වැඩි වෙන්න වැඩි වෙන්න අමාරුයි. ඒක බදා ගන්න බදා ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ පුද්ගලයාට මේ පිටකර වෙච්ච වීයටයක් වගේ පිටපොත්ත කර වෙනවා මැද ගුණ වෙනවා ආප්‍රයෝජන ගන්න බැරි. ඉතින් අපිට එවැනි අමාරු සංකීර්ණ දුෂ්කරතා ගලව ගන්න පුළුවන් මේ සත්පුරුෂයාට ඇට තියෙන. අපි සත්පුරුෂයෙකුට බාර දුන්නොත් මෙන්න මේක සෞඛ්‍ය වෙලා තියෙන හදපන් කියලා. සත්පුරුෂයා පිටාතක ගායින් එකක් නෑ. ඒක රත්තරන් වතුරේ දාන්න වගේ ගින්නේ වතුරේ දම දම හදාගන්න. අන්න එවැනි සත්පුරුෂයෙකුගේ කෘත්‍යයක් මේ සතියෙන් කරනවා. සතියට මුල් තැන දුන්නොත් සතිය පංගු පෙර බෙදන්නේ ඒක ඇති හැටි පෙන්වන ගතිය තියෙනවා. ඉතින් අපි අසතියේ ජීවත් වීමට කැමැති මොකද රුචිය ගන්න. සතියේ ඉන්නකොට රුචිය නැහැ. රුචිය පාවා දුන්නට පස්සේ තමයි සතිය මතුවේ. මේ නිසා අපි මේ තාක්කල් ඒ කරගෙන ගිය යම් තාක් වැඩ පිළිවෙලක් තියෙනවනම් ඒ ටික පවා තාමත් විප්ලවීයයි. ඒ මුල ආරම්භේ පටන් ගත්තද ඒ ආරම්භයේ වගේ මේක දිගට කරගෙන යනකොට හැම වෙලාවෙම ගඟ දිගේ ඉහළට පීමීමක් මිස සංග ගලන දිහාට පීනීමක් නෑ. ගඟ ගලන දිහාට පීනියා නම් පැටි. වැරදි. ඒක අපිට පේනවා දැන් නම් ඔයගේ ඔක්කොමත් එක්ක සමලෙන් දසනුනා වගේ ජාය රැල්ලට අවිලා රැළිය යන්න පුළුවන් ගතියක් එනක් පැටි. කනදිගේ ඉහළට පීන ගතියක් එනවා නම් අපිට තේරෙයි අවවාදන් සාසන රඩුවක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. අපේ තුළ ක්‍රියාත්මක වෙන මේ දැන හෝ නොදැන ක්‍රියාත්මක වෙන මේ සත්‍යයට පිටුපාන ගතිය දැක්ක දවසේ ඒක අනුන් කරපු හෝනිය මොකුත් නෙවෙයි. Taman විසින් හද ගන්නලද නිදෙන්නේ. බින්දෙකුත් ප්‍රතිබින්දෙකුත් නෙවෙයි හේතු ප්‍රත්‍ය නිසා හැබ්බෙන්නේ නිසා. ටික ටික ටික ටික ඒක සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යද කියලා හිතාගෙන අල්ලපු දෙමච්ච හෝනියන් කෙරුවා කියලා හිතන්නත් එපා. මේ තරම් දුක් දෙන දෙයක් මම ගැන තුනයි කියලා හිතන්නත් එපා. මේ කාලයක් තිස්සේ වැරද්දට ගිය නිසා වැරදි අත්දැකීම නිසා සිදුවෙන එක ඒක දැක්ක දවසේ අසුවිවට සාපේක්ෂව දැක්ක දවසේ ඒකට විසුණු නැතු වෙනවා. ඒකට කියනවා විපස්සනාව කියලා. ඇති හැටියට දැකීම එහෙම නැත්නම් විනිවිද දැකීම, අරහා දැකීම, අනේ දැකීම පිට කෙනෙක් අපට කරලා දෙන්න බෑ. ඒ සම්මේ নানা ආකාරයෙන් කරන මේ කටයුතු නිසා මේ සතිය හරහා ඉදිමරි දැකීම ඇති කිරීමට මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් අප කරනවා සිල් දිනාට සැනසීම උදා වේවා කියලා